කායානුපස්සනා වඩනකොට ඊතුරු අනුපස්සනා වැඩෙන ආකාරය අපි විග්‍රහ කළා. ඉතින් ලේසිම ක්‍රමය මොකද්ද? මේ කය මුල් කරගෙන යම් ආස්වාදයක් ලබා ගැනීමට කටයුතු කරනවා නම් අන්නේ කටයුතු කරන වෙලාවේදී මනස සිහියකින් ඉඳලා තමන් ඇලෙන ගැටෙන විදිහේ කටයුතු කරනකොට ඒ මොහොතේ හටගන්න ඒ ක්‍රමවේදය පටිච්ච සමුප්පන්නව දකින්න ඕනේ. පටිච්ච සමුපාද ක්‍රම කීපයක් තියෙනවා. චිත්තක්ෂණයක පටිච්ච සමුපාදයේ දකින්න ක්‍රමයේ එකක්. ඒක හරිය ගැඹුරු දෙයක්. චිත්තක්ෂණයක පටිච්ච සමුපාදයක් දකින්න ගියාම ඒ චිත්තක්ෂණයේ තුල පටිච්චසමුපාද චක්‍ර විශාල ගණනක් ක්‍රියාත්මක වෙනවා. අපිට ඒක හොයන්න අවශ්‍යතාවයක් නැහැ. මේ ආර්ය මාර්ගයේ පූර්ණ ඒකර ගන්න දකින්න පටිච්චසමුපාද ක්‍රමයක් තියෙනවා. ඒක පහසු ක්‍රමයක්. අන්නේ ක්‍රමී තමයි අපි දැන් මේ ලේසියෙන් පෙන්වුවේ. ඒතර ඇහැට රූපයක්, කන්ට ශබ්දයක්, දිවට ඒ වගේම රසයක් නාසයට ගන්ධයක් ශරීරයට ස්පර්ශයක් ලැබෙන වෙලාවක ඒ ඒ මොහොතක අපි හැසුරු කරන්නේ කොහොමද? ඒ කාරණේ ඇලුම් කිරීම සහගතව අපි ඇසුරු කරනවාද? මේ කය පරිහරණය කරන්නේ චන්ද රාගයෙන් ඒව ඇසුරු කරන්නද? මේ මනස සිහියෙන් ඉඳලා ටිකෙන් ටික හුරු කරගන්න ඕනේ. ආස්වාදයන්ගෙන් පුළුවන් තරම් ක්‍රමක්‍රමයෙන් ඈත් වෙන්න ඕනේ. එහෙම ඈත් වෙලා ප්‍රගුණ කරගත්ත තරමට බුදුරජාණන් වහන්සේ පෙන්නපු පියාගේ බිම කියන්නේ සතර සතිපට්ඨානෙ. පියා සතු බිමේ වාසය කරනවා කියලා කියන්නේ ඒකයි. කිසියම් මාරපාක්ෂික බලවේගයකට කිසියම් විරුද්ධකමක් කරලා හිටන් ජය ගන්න බැරි තැන. එහෙනම් මාරපාක්ෂික බලවේග ජයගන්නේ ඔය ඉන්ද්‍රියංගෙන් නැත්නම් ඇස කන දිව නාසය ශරීරය මන කියන මේ ඉන්ද්‍රියයන් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන මේ අරමුණු අසුර කරන්න ගිහිල්ලා තමන්ගේ මුලාවෙන් ඒව යථාර්ථය දකින්න නැතුව චන්දරාගයෙන් අසුර කරන්න ගියොත් ඒව ඇලි ගලි අසුර කරන්න ගියොත් අන්නේ මොහොත තමයි මාරපාක්ෂික බලවේගයන්ට කොටු කරන්න අල්ලගන්නේ මනස විකෘති කරගන්නේ තන්නේම වෙලාවක් අල්ලලා. නමුත් යම් කෙනෙක් හැම මනස සිහියෙන් ඇහැට රූපයක් පේනකොට ඒ පිළිබඳව සීමාව ඉක්මවන්නේ නැතුව සංවර වෙනවා නම් යථාර්ථය දැනගෙන යම් මොහතක ඇහැට රූපයක් පෙනිලා මනවලන රූපයක් නේද කියලා ප්‍රියමනාප රූපයක් නේද කියලා අදහසක් එනවා නම් අන්න ඒ වෙලාවේදී සතිපට්ඨානෙ හරියට නැගෙන්න ඕන වෙලාව. එවලෙම දකින්න ඕනේ අර අපි ඉස්සෙල්ලා කිව්ව ක්‍රමේ. චක්කුංච පටිච්ච රූපේච උපාදී චක්කු විඤ්ඤාණං තින්නා සංගති පස්සෝ. ඕකාව නේද වට. අන්න එක දකින්න ඕනේ. ඇහැට රූපයක් ඇටුණා. චක්කු විඤ්ඤාණයක් පහළ වුණා. ඒක දැකීමට සීමා කරන්නේ නැතුව චන්දරාගයෙන් ඇලුන හරි වටිනා ලස්සන රූපයක් නේ කියලා. එතකොට මොකද වෙන්නේ? අර ස්පර්ශය නිකන් ස්පර්ශයක් නෙමෙයි. කෙලෙස් සහිත ස්පර්ශයක් එනවා එහෙන් දැකපු ස්පර්ශේ. චක්කු ස්පර්ශේ චක්කු සංස්පර්ශයක් වෙනවා. ඒ චක්කු සංස්පර්ශයෙන් ගොඩ නැගෙන වින්දනය චක්කු සංපාසජා වේදනා කියන කොටසට වැටෙනවා එතකොට. එහෙම වැටුනහම වේදනාපත්‍ය තණ්හා කියලා රූප තණ්හා කියලා කොටස අට ගන්නවා. ඒකින් ඒ රූපය උපාදානය කරනවා තණ්හාපත්‍ය උපාදානං කියලා. ඒ අරමුණ කාම භාවක් නිසා කාම අරමුණක් නිසා ඒ විඥානීය කාම භවයේ පිහිටනවා. මේක එක්තරා ගැඹුරු නමුත් නිතර නිතර හුරු කරපුවාම හොඳට වැටහෙන දෙයක්. මෙන්න මේකට කියනවා කර්ම භවයට බීජ රැස් වෙනවා. ওই බීජ රැස් වෙන තාක්කල් කියනවා අපි ඒ ඇහෙන් බලලා හිටන් හිටපු යම්කිසි කටයුත්තක් තියෙනවා බැලීමේ කටයුත්ත ඒක තමයි කර්මය. ඒ කර්මයේ කුඹුර. එතකොට අර ඇති කරගත්ත දැකීමේ ප්‍රියමනාප හිත යම් චේතනාවක් හටගත්තද අන්නේ චේතනාව තමයි කර්මයට මුල් වෙච්ච අංකුරය වෙලා බීජය වෙන්නේ. කර්මය කුඹරයි විඥානයේ බීජයයි. දැන් තණ්හා උපාදාන දෙක ආපුවාම තණ්හාව නැමැති ජලයෙන් තෙත් වුණා. අවිද්‍යාව නිසා වටිනාකමක් දුන්නාම යන්න බෑ සීමාවත් ඇල්ලා. අවිද්‍යාවෙන් බැඳුන වට වුණා බැම්මා. මෙන්න මේකට කියනවා අවිද්‍යාව බැම්මේ වට වෙලා කර්මයේ නැමැති කුඹුරේ විඥානයේ නැමැති බීජේ පිහිටලා තෘෂ්ණාව නැමැති ජලයෙන් තෙත් වුණාම ඒක පැලවෙනවා. ඒ උපමාවක් බුදුරජාණන් වහන්සේ දේශනා කළ උපමාවක්. මෙන්න මේ පැලවෙච්ච බීජය සමානව මේ පිහිටන්නේ කොහෙද? අත්ති කම්ම භවෝ අත්ති උප්පත්ති භවෝ. කර්ම භවයක් තියෙනවා උප්පත්ති භවයක් තියෙනවා. මෙන්න මේ උප්පත්ති භවයේ තමයි ගිහින් පිහිටන්නේ. ඒ උප්පත්ති කර්ම භවයේ. කර්ම භවයේ පිහිටියට පස්සේ ඒක දැඩිව උපාදානය කරගෙන එහෙම තිබුණා නම් සමහර අවස්ථාවක මරණය එන කිට්ටු වෙනකොට ඒ තමන් ඇසුරු කරපු රූපයේ ලක්ෂණ රූපයක් කියලා බොහොම දැඩිව හිතේ තිබුණා නම් එහෙම කර්මයක් වශයෙන් කර්ම නිමිත්තක් වශයෙන් එන්න පුළුවන් ඒක ආවොත් මොකද්ද ඇති වෙන්නේ? කාමයෙන් මුසපත් වෙච්ච හිතක් හට ගැනීමයි ඒකෙන් සිද්ධ කරන්නේ. උප්පත්ති භවයේ වශයෙන් යන්නේ තිරිසන් ලෝකෙට. නමුත් අපි දකින්නේ අපි මොන පාපයක්ද කළේ කියලා ඉතින් ඒක හිතනවා. අපි සත්ව මරුවාද හොරකම් කරාද කාමයේ වර්ධව හැතුනාද බොරු කිව්වාද මත්පැන් බීවාද මෙහෙම අපි හිතනවා අපි ඒකක්ව කරන්න නැතුව හිටියන්නේ. ඉතින් මං තිරිසනෙක් වෙන්නේ කොහොමද කියලා. අර කාම හිතක් මතුවෙච්ච වෙලාවකදී මලොත් එහෙම. අන්න ඒ වෙලාවේදී හිත වෙනවා. මනස බොහොම දුර්වල වෙනවා ඒ වෙලාවේ. මාර්ගඵල අවබෝධයක් ලැබුව කෙනෙකුට නම් ඒ සීමාව යන්නේ ඉක්මවන්නේ නැහැ. මොකද ඒ දකින්න ලක්ෂණේ ඔහු මත් කරන්නේ නැහැ. ඔහු විකෘති කරන්නේ නැහැ. මනුෂ්‍ය ගතිය ඉක්මවා යන මට්ටමට ඒකෙන් ගති ලක්ෂණ හැදෙන්නේ නැහැ. එදා සෝතාපන්න වෙච්ච පුද්ගලයෙක් නම් බේරෙනවා. අනික් කෙනෙක් කියන්න බෑ කොයි පැත්තේ ඇයිද කියලා. අන්න ඒ නිසා බොහොම පරිස්සම් වෙලා දිගටම ඒ ඉන්ද්‍රියන් සංවර කරගන්න කිව්වෙත් ඒකයි. කායානුපස්සන සතිපට්ඨාන සතිපට්ඨානිය වඩනකොට ඕකෙන් ওই විදිහට දකින්න ඕනේ. ඒක තමයි කිව්වේ චක්කුංච බජානාති රූපේච පජානාති යංච තදුබයං පටිච්ච සංයෝජනං uppajjati hoti තංච පජානාති ආදී වශයෙන් ඔය සතිපට්ඨාන සූත්‍රයේ විග්‍රහ කළේ toy ටිකයි. ඉතින් හොඳින් තේරුම් අරගෙන පහතුවෙන් දැනගන්න පුළුවන් කරුණු අනුව ක්‍රමයෙන් ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව මුලා වෙන්නේ නැතුව හිත හික්මවා ගන්න පුරුදු වෙන්න ඕනේ. ඒතර අප්‍රමාදීන් යුතුව ආර්ය මාර්ගය වඩා ගන්න ඉක්මන් හේතු වාසනා ලැබෙනවා.